ඇත්ත බලනකොට ආපහු දැකපු වස්තුව ඇති බවට අපේ මනසේ රැඳෙනව නේද? ඔන්න ඔය ගතිය නැති වෙනවා. ඒක ඉතුරු වෙන්න බෑ. කණෙන් සද්දයක් ඇහුවොත් අහන්න පුළුවන්. අහපු දේ හෝ සද්දේ හෝ අහපු දෙයට සම්බන්ධ දෙයක් හෝ ඉතුරු වෙන්න බෑ ආපහු. ආපහු හොයාගෙන යන්න බැරි වෙනවා. ඒ වගේම කයට යමක් ගැටෙනකොට ගැටෙන කයයි ගැටුණු වස්තුවයි තියනවා කියන එකක් එන්න බෑ. අන්න ඔය මට්ටම එළඹ සිටියාම අපේ මනස හැම වෙලාවෙම වර්තමානික උපදින අරමුණ අරුණකොට සම්පූර්ණ පෙරපසු මනස අධි ශුන්‍යතාවයක තියෙනවා. එතකොට මේ කිතියෙන් දැරට ගන්නකෝ අපිට හොඳට ප්‍රකටින් දැහැට පෙනෙන වස්තු මේ ඇහි යමක් බලලා හිතට බලනකොට දැකපු දේ දිහි කරන්න පුළුවන් නම් සිහි කරනකොටත් ඒ වස්තුව ඇති බවට තේරෙනවා නම් මේක තමයි ලෝකේ මානසික මට්ටම. එතකොට සම්මා දිට්ඨිය කියලා කිව්වේ ඇහෙන් බලන දේ දැකීමෙන් පස්සේ අහකට ගියාම කවදාවත් ඒක හම්බ වෙන්නේ නැහැ. එතකොට සිහි කරන්න පුළුවන් දැකපු දේ සිහි කරනකොට සිහි කරන්නේ මනසින් කියන ඕන වෙනවා මිසක දැකපු දේ සිහි කෙරුවා කියන මෝඩකම නැහැ. එතකොට එයාට දැකපු දේ නැවත කවදාවත් සිහි කරගන්න බෑ. ඒ වස්තුව ගාවට ගිහිල්ලා දැක්කොත්ම මිසක ඒද තිබුණේ කරන්නේ එතකොට අලුතෙන් අර අලුතෙන් වතුරට ගුණාම අලුත් ඡායාවක් හම්බ වෙනවා වගේ අලුත්ම එකක්. ඒ වගේ අවස්ථාවට ඉන්ද්‍රිය ඉදිරියට හම්බ වෙන වස්තුව දැනගන්න පුළුවන් මිසක ඉතුරු වෙන්නේ ඒ අරබය සිහි කරනකොට සිහි කරන මනසම Tamanට වැටහෙනවා තේරෙනවා මිසක ඒ වස්තුව තිබ්බා මේ තියෙන වස්තුවක් දැනෙනවා මේ කියන හැඟීම නැති ඔන්න ඔය වගේ දර්ශනයකට එන්න ඕනේ කෙලවර මතන එදාටයි අපිට මේ තියෙනවා ඉන්නවා කියන නිත්‍ය සංඥාව සත්පුද්ගලයේ ඉන්නවා කියන ආත්ම සංඥාව මේවා සැප විඳින්න පුළුවන් කියලා සුඛ සංඥාව එහෙම නැති වෙන්නේ එතකොට ඒ ගැන අපි එතන ගන්න තෝරන තව ටිකක් කෙටියෙන් ඔහොම තේරුම් ගන්න ඕන ඔය මට්ටමටයි සමාධිත්‍ය කියන්නේ. කෙටියෙන් ඔකට කිව්වේ යම් කිංචි සමුදය ධර්ම සම්බන්ධයෙන් තෝරන. සමුදය ස්වභාව කොටති සියලුම ධර්ම නිරුද්ධ වෙනවා කියලා. මොකද සමුදය ස්වභාව කොටති සියලුම ධර්මතා ටික අපිට හම්බෙන්නේ ස්පර්ශ ආයතන 6 හරහා. ඇහැට පෙනෙන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගන්ධ දිවට දැනෙන රස කයට දැනෙන ස්පර්ශ සිතට දැනෙන අරමුණු කියන ওই ධර්මතා හයෙන් බැහැර වෙන ලෝකයේ කියලා එකක් නෑ අපි දන්නේ නැහැ යම් තාක් අපිට හම්බ වෙනවා මේ ඔක්කොම ওই ස්පර්ශ ආයතන හයේ එතකොට ඒ ඒ ස්පර්ශ ආයතන හයට හම්බ වෙන අරමුණු ටික නැති වුනහම සම්පූර්ණම මේ මේ ලෝකයේ කියන ටික අතහැරෙනවා. මම ඔකට අවස්ථාන පුළාර පොඩි උපමාවක් කරන කලිනුත් මම කියලා තියෙනවා. දැන් අපි කියමු මේ වගේ කණු හයක් වටේට තියලා තිබ්බොත් අපි මේ කණුවේ මුළු ලණු කැල්ලක් ගැට ගහලා මේ කණු හයෙම උඩින් මේ ලණු කෑල්ල මේ කණුවේ තියෙන ලණු කෑල්ල මෙතන තියෙන කණුවේ බඳිනවා. එතන තියෙන ලණු කෑල්ල මේ කණුවේ බඳිනවා. ඔහොම ඔහොම ඔහොම ඔහොම මේ ලණු කෑලි ටික පැටලුවොත් මැද දැලක් හැදෙලා තියෙයිදේම නේද? දැන් අපි ජීවත් වෙන ලෝකෙ හැටියට මේ මැද දැල වගේ. මේක මේ ලණු කෑලි ටික පැටලීම නිසා හම්බෙච්ච එකක් මිසක ඇත්තටම विद्यमान එකක් නෙමෙයි. ඒ කියන්නේ ඒ ලණු කෝටු කෑලි 6 වගේ තමයි ඇහැකන දිවනාසය ශරීරයේ මනස කියන අපේ ආයතන හය මේව එහාට මෙහාට ඇදපු ලෑන් ටික තමයි මේ රැහන් ටික වගේ තමයි මේ අවිද්‍යාව සංහා කියන කෙලෙස් ටික. ඒක දැන් දුකට හේතුව තණ්හාවයි කියලා බුදුරජාණන් වහන්සේ කෙලිම කරන්නේ මේ ස්කන්ධ නෙමෙයි. මේකට හේතු ටික තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ. සත්පුද්ගල භාවයේ මේ ජරා මරණ ටිකට හේතු ටික තියෙන කෙලිම කෙලෙස් ටික. මේ කණු ටිකේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. එතකොට අපි ඇහෙන් දැකපු දේ අල්ලන්න පුළුවන් කියලා ඔන්න දැක ඇහෙන් දැකපු සිද්ධිය කයට බඳිනවා. දැකපු එක අල්ලන්න පුළුවන් කියලා ඒක අල්ලන එක කය කාය ස්පර්ශය ඇහැට බඳිනවා. ඊට පස්සේ දැකපු දේ අහන්න පුළුවන්, අහන දේ දකින්න පුළුවන්, ඇහෙන දේ අල්ලන්න පුළුවන්, ගඳ සුවඳ දැනෙන දේ පේනවා, පේන දේ ගඳ සුවඳ බලන්න පුළුවන් කියලා. ඔහොම මෙහෙම 100 වරක් විතර මේකේ මෙහාට බඳිනකොට මේ රෙද්ද වගේ ගණකම ඇඳුමක් මෙතන ඇඳුමක් කියන්නේත් එහෙමනේ. නූල් කැලි ටිකක් එහාට මෙහාට එහාට මෙහාට ඉතාලම ළඟින් ගියාම බලන්න මොනතරම් අපි මේ ඇඳගෙන ඉන්න ඇඳුමට වෙලා තියෙන toy ටික. ඒ වගේම එක ලිව්වහම හොඳට බොරවගෙන ඉන්න පුළුවන්. ඉතින් දැන් අපිට වෙලා තියෙන ඕක. ඒ නිසා මේ හැම සත්ත්ව පුද්ගල භාරමේ ඉන්න දුක් ටික තියෙන්නේ උන්වගේ වැරදි අදහස් ටික මත මිසක ඒ තුල ඇතිවෙච්ච ඇලීම් බැඳීම් මත මිසක මේ රූපේ නිසා හෝ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික නිසා නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපි මේ කන්වේ තියෙන මේ කෝටුවේ තියෙන ලනුව ඒ කරුණම ගැටලුව. මේ කන්වේ තියෙන ලනුව කියන්නේ ඒ කරුණම ගැටලුවොත් මැද දැලලෙන්නේ ඉබේම. දැලලෙහන වෙන එකක් කරන්න ඕනේ නැහැ. ඒ වගේ ditthi dittamattan දක්ින ලද දේ දැකීමෙන් අවසන් කරන්න පුළුවන් නම් ඒක මනසින් සිහි කරන්න හෝ අතින් අල්ලන්න පුළුවන් හෝ කියලා ආයතනයකට ගැට ගන්න නැතුව ඒක සම්මා දිට්ඨි කියලා කියන්නේ නැත්තම් ඇත්ත ඇති හැටිම දකින්න තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි අපිව කතා කරන දර්ශන කොත්තනකින් හරි ආවනම් අන්තිම නිර්මාණය වෙලා තියෙන ওই සිද්ධිය ඔය ස්කන්ධ ටික බලලා කරලා ඉන්නේ අන්තිමට ඔතෙන්ට ඇහෙන් බලපු දේ බැලීමෙන් පස්සේ ඉවරයි. ආයේ වෙන ආයතනකින් දැක ගන්න හෝ දැන ගන්න හෝ බැහැ කියලා නෝනක් ආවෝ. නාසයට ගඳ සුවඳ දැනෙනකොට කනට ශබ්දයක් ඇහෙනකොට ඇහිම ඇහිමෙන් ඉවරයි. අහපු වස්තු බලන්න පුළුවන්කම හෝ අල්ලන්න පුළුවන්කම තියනවා කියන තැනින් මනස මිදුණා. අර ඒ ඒ ලනු කැල්ල ඒ ඒ කෝටිය වදිනවා. ඔකට හොඳ සූත්‍රයක් තියෙ පුළුවන් නම් බලන්න මේ සංයුත්නික කිංසුකෝපම සූත්‍රය. කිංසුකෝපම සූත්‍රය කිංසුකෝපම සූත්‍රය. කිංසුක කියන ධාතු උපමා කළා කරනකොට ඒකේ හොඳට හොඳට මාතෘකාවක් දේශනා කරනවා. එතකොට මෙන්න මේ විදිහට මේ ආයතන ටික ගැට ගැහුනේ නැතිනම් මේ මැද දැල් දෙහෙන්නේ ඉදීමයි මේ අවිද්‍යාව තමයි ගැට ගැට ගහන බව ගැට නොගහ ඉන්න බැරි බව විද්‍යාව කියලා කියන්නේ ඒක ගැට ගන්න දෙන්නේ නැහැ එතකොට මැද දැල දෙහෙනවා සුෂ්මා නැමැති ජාලයේ දැල දෙහෙනවා ඉදින මේ බැඳීම වලින් හිටින්නේ එතකොට ඒ ඒ කණුවේ ඒ ඒ ලනු කැල්ල ගැට ගැහුවා වගේ තමයි අර යම් කිසි සමුදේ තමයි සම්බන්ධතම නිරෝධම කියන්නේ දකින්නදී දැකීමෙන් පස්සේ නිරුද්ධයි. කියලා දකින්න ඒකායේ වෙන ආයතනයකට ගැට ගන්නෑ. ඔන්න ඕක තමයි කෙටියෙන් ගත්තහම සම්මාදිට්ඨිය කියන එකට අදාළව තවා ගන්න ස්පර්ශ ආයතන ටික ගැන හොඳට නුවණෙන් වෙන්න ඔතෙන්ද කියනවා බුදුරජාණන්සේ ආයතන කුසල වෙන්න කියලා. ආයතන කුසල වෙනවා කියලා කියන්නේ ඇත්තටම අපිට හරි පහසුයි, ගොඩක්ම පහසුයි. නමුත් අපි ඒකේ දක්ෂ නැතිකම තියෙන. දැන් මෙහෙම ඇහැට යමක් වෙනකොට හොඳට තේරෙනවා දැන් මේක චක්කු සම්පස්සේ වර්ණ සටහනක් වර්ණ රූපයක් පේනවා. හිතට සිහි වෙනකොට පොඩ්ඩක් අපිට නුවණ තියාගන්න විතරයි තියෙන්නේ. දැන් මේක දැකපු දේ සිහි වෙනවා කියලා රැවටෙන්නේ නැතුව. දැන් මේ සිතින් උපන්න මනෝ විතරක චිත්තජ රූපයක් මේ ධම්මාරම්මණයක් නේද කියලා හොඳට ඒක සිහි කරගන්න. ඒක සිහි එතන හඳුනා ගන්නකොට ඕගොල්ලන්ට නෑ බහැර කියලා හිතනකොට නෑ බහැර කියලා හිතන්නේ තමයි මේ ධම්මාරම්මණයට. කියලා හඳුනා ගන්නකොට ඕගොල්ලන්ට මොන විදිහටද දැකපු දේ ආයේ සිහි කරන්න බෑනේ කියන නුවණක් එන්නේ. ඒ වගේ දැන් ඔන්න ආයතන දෙක හඳුන ගැනීමෙන්ම දෙක ගැට ගහලා තියෙන කෙලෙසේ අතහැරෙනවා. ඒක සම්මාදිට කියලා ඇත්ත දැක්කහම දැකපු හැටියෙම අර දැලා අතහැරෙනවා. ඒ වගේ මේ අතට අල්ලනකොට හොඳට නුවණ ගෙනියන්න දැන් මේ කාය පුත්තබ්බියයි කාය විඤ්ඤාණය නිසා මේ දැනුම ඇහැට පෙනෙනකොට පෙනෙන එකට හොඳට නුවණ ගෙනියන්න මේ පෙනෙන සිද්ධිය ඇහැ රූපේ චක්කු විඤ්ඤාණය නිසා එතකොට සිද්ද එකක් එකවර නෑනේ. පෙනෙන දේ අල්ලනවා අල්ලන දේ පේනවා වෙන්න බෑනේ සිද්ද එකකින් කරන වැඩ දෙකක් නේ. කියලා හොඳට ඒ ගති දෙක වෙන් කරගන්න. එතකොට සම්මා දිට්ඨිය එනවා. මම දැනට ඒ ඒ ආයතනය ඒ ඒ ආයතනයට තනි කරලා අල්ල ගන්න ගත්තහම ඒ ආයතනය නිරුද්ධ වෙනවා කියන එක පේනවා. ඕක තමයි සම්මා දිට්ඨිය. ඔය මොන තරම් අපි මහා භූත රූප ගැන, උපාදාය රූප ගැන, අවිද්‍යාව කර්ම තණ්හා ආහාර ඔක්කොම කතා කරන්නේ අන්තිමට මෙතෙන්ට එන්නේ. මොකද කෙටි නිර්මාණය වෙලා තියෙන අන්තිමට ওই දර්ශනේ ওই ටික තමයි සත්‍ය. ඇත්ත. ඒ කියන්නේ චක්කු විඥානයේ විඤ්ඤාය දැනගන්න දේවල් කාය විඥාණයෙන් දැනගන්න බැහැ කියන එක ඇත්තක්. කාය විඥාණයෙන් දැනගන්න දේවල් චක්කු විඥාණයෙන් දැනගන්න බැහැ කියන එක ඇත්තක්. එතකොට පෙනෙන දේ දැනගන්න පුළුවන් අල්ලන්න අල්ලන්න පුළුවන් අල්ලන දේ පේනවා කියලා අද ඉන්න මට්ටමට තමයි මෝඩකම අවිද්‍යාව කියලා කියන්නේ. මෙන්න මේ කෙලෙස් ගෙවෙන විදිහට මේ ඇත්ත බලන්න බලන්න. ඒ ඇත්ත බලන්න පහසු වෙන්න තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ එක එක ආයතන ඉස්සෙල්ල වෙන වෙන වෙන වෙන බලබලා ඒව ගති ටික බලබලා ඒ නිසා උපදින සිත් ගැන බලබලා අපි කටයුතු කරන්නේ. ඒ නිසා සම්මාදිට්ඨිය කියනකොට ඔක්කොම කැටි කරලා කැටි කරලා යතහ භූත ඥාන දර්ශනය කියලා දකින්න මොකද්ද? ඒ ඒ ආයතනේ ඒ ඒ ආයතනේ හට ගැනීම නිසා හටගෙන හේතු ටික නිරුද්ධ නිරුද්ධ වෙනවා අනිත් ආයතනයකට අයිති නැහැ කියන දැක්මයි ඕනේ. එතකොට අර කෝටු හය බඳලා තියෙන ලනු කැලි ටික ඒ ඒ කෝටි කෝටි වලින් පටලනවා. එතකොට මැද දැලල එනවා. මැද දැල ලෙහන්න වෙන ක්‍රමයක් නැහැ. ඒකයි මේ සම්මා දිට්ඨිය ඇරෙන්න දුකට හේතුව තණ්හාව කියලා පෙන්නලා. ඒ කියන්නේ ගෙවල් දොරවල් දීගරෝ දේපල වස්තුන්ට තියෙන කැමැත්ත නිසා තමයි දුක. එතකොට තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා පෙන්වුවට තණ්හාව නැති කරනවා කරන්න කියලා කියන්නේ නැහැ බුදුදහම. තේරුම් අපේ. මොකද දරුවෝ එලවන්න උඹලා හින්දා තමයි මට තණ්හාව මේ ඇති වෙලා තියෙන දුක ඇති වෙලා තියෙන පළෙල්ලා ගෙදර කිව්වා ගන්න පුළුවන් අනික එහෙම එළුවා කියලා හරියන්නේ නැහැ ඒ නිසා තණ්හාව නැතුව දුක නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ උපායක් පනවන්නේ මාර්ගයට පනවන්නේ මොකද සම්මා දිට්ඨි දුක නැති කරන ප්‍රතිපදාව හැටියට පෙන්වන්නේ වෙන තැනක දුක පෙන්නලා දුකට හේතුව තණ්හාවයි කියලා පෙන්නවා. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා පෙන්නලා එහෙනම් තණ්හාව නැති කරන්න වහන්නේ කියලා කියන්නේ බෑ. නමුත් එහෙම බෑ. ඉතින් කරන්න බෑ. ඒ කාරණාව පෙන්නලා පස්සේ පෙන්වන්නේ ඒක රැති කරන මාර්ගයට සම්මාදිට්ඨිය. ඒකට තියෙන වෙන මොකද්ද මේ ඇත්ත දකින්න. ඔන්න ඔහොම ඔය වගේ දර්ශනයක් තියෙන්නේ. ওই දර්ශනය තමයි සම්මාදිට්ඨිය කියන්නේ. එතකොට දුකත් පිරසින්ද දකින්නවා, තණ්හාව සමුදය දුරු වෙනවා, තණ්හා නිරෝධේ සාක්ෂාත් වෙලා ජරා මරණ දුක්ඛ නිරෝධේ සාක්ෂාත් වෙනවා. මාර්ගයත් වැඩෙනවා. ඔන්න ඔය ටික දැනගෙන ඉන්නවා අපි. දැනගත්තට තාම ආයතන ටික ආයතන කියන ඇහැ කන දිව නාසය ශරීරේ වෙන් කරගන්න බෑ අයිය මදි අපිට. අපේ සිහිනුවන තියුණු මදි. තාම තේරෙන්නේ පෙනෙන දේ අල්ලනවා කියලා පෙනෙන දෙයින් අල්ලන දේ වෙන් කරලා ගන්න තාම අපේ මනසේ හයිය නැහැ. තේරෙන්නේ අපේ එක්කේ මනසේ අඩුව මෙන්න මේ ගතිය කරගන්න පුළුවන් මට්ටමට අපේ මනස ගන්න පුළුවන් තේරෙන නීවරණ ධර්ම දුර වුණා. පෙනෙන දේෙන් අල්ලන දේ අනිකක් අල්ලන දේෙන් පෙනෙන දේ අනිකක් කියන එක වෙන් කරගන්න පුළුවන්. දැන් කතා කරන දේ පෙනෙන දේ අනිකක් කියලා ඕගලන්ට වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. ඇහෙන එක සෝත විඥානේ ඒකට මේ පෙනෙන රූපය ඇදෙන්නේ නැති වෙනවා. නමුත් අද ඒක බෑ. එතකොට මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවක් පනවනවා මේ සමාධිත්‍යමේ ඇත්ත දකින්න පුළුවන් තැනට අපේ මනස ගන්න. ඒකට කියනවා මොකද සීල සමාධි ප්‍රඥා. ඒ වගේ දර්ශනයක් දකින්නයි දැන් අපි යන්නේ. ඒ සඳහායි අද අපි මේ සීල් සමාදන් වුනේ. හරිද? දැන් සීල් සමාදන් වුනේ අපි මොකටද? කය වචන දෙක සංවර කරගත්තේ හිත සංවර කරගන්න මේ උපකාරයක් හැටියට. හිත සංවර කරගන්නේ මොකටද? ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි ගුහම මෙන්න මේ ආයතන ටික වෙන් කරගන්න ටික. එතන සියුම් වැඩි හින්දා අපි ඒක රළු මට්ටමේ විදර්ශනා ඥානයක් ගන්නවා අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියලා. හරිද? එතකොට භාවනා කරනකොට භාවනාව ක්‍රම දෙකක් තියෙනවා සමත විදර්ශනා කියලා ඒකයි මම කිව්වේ අර වගේ දර්ශනය දැනගත්තට පස්සේ මේ භාවනාව කියන කියන්නේ ඒ භාවනා කරන පරිසරය තමයි දැන් මේ සීලය. සීල් සමාදන් වුණා. දැන් අද අපිට පුළුවන් සමත භාවනාවක් හෝ විදර්ශනා භාවනාවක් කරන්න. ඈ ඒකට කියනවා චිත්ත භාවනාව, පඤ්ඤා භාවනාව කියලා කියනවා. එතෙන්දී සමත භාවනාව කියලා කියන්නේ හැම වෙලාවෙම නීවරණ ධර්ම දුරු කරගන්න තියෙන කමඨහන තමයි සමත කමඨහන සමත භාවනාව. ඊට පස්සේ ඒ දුරු වෙච්ච නීවරණය නැවත එන්නේ නැති මට්ටමට ස්ථාවර කරන එක තමයි විදර්ශනාව. ඒ මට්ටමේ ඒ නීවරණය අතහැරුණ එක යටගියක නොවන මට්ටමට ඇත්ත බලනවා. ඊට පස්සේ තමයි නීවරණ දුරු වීම ස්ථිර එකක් කියන්නේ. එතකොට තමයි අපිට අර යතහ භූත ඥානෙ සම්මා දිට්ඨිය කියන කාරණාව වෙන්නේ. ඊගාවට ඒ කියේ නීවරණ ධර්ම දුරු වුණාම ඒක ස්ථිර උනේ වෙන මොකද මේ ලෝකයේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙකක් කියලා දකින්නකම හිඳයි. ලෝකෙ තුල ඇලෙන ගැටෙන ගතිය අඩු වෙන්නේ දැක්ම නිසායි. එතකොටයි ලෝකෙ තුල ඇලෙන්නේ බැඳෙන්නේ නැති මට්ටමට එනකොට සිත අඩු වෙනකොට කෙලෙස් අඩු වෙනකොට අපහසුවකින් තොර මෙහෙම පෙනෙන දේ අල්ලනකොට පෙනෙන දේ අනිකක් අල්ලන දේ අනිකක් කියන ගතිය හිතට නගා ගන්න පුළුවන් අපහසුවකින් තොරව කතා කරනකොට මේ හඬ ඇහෙන එක වෙනම එක ඇහැට පෙනෙන එක වෙනම එක එතකොට පෙනෙන කතා කරන කෙනා පේන්නේ තියෙනවා ඔයගොල්ලන්ට පෙනෙන කෙනා කතා කරන්නේ තියෙනවා එතකොට අන්න එදාට තමයි ඇයි මට බැන්නේ ඔබ මට බැන්න නේද කියලා අපි රණ්ඩු කරන්න යන්නේ මොකද අහුණු සද්දයාපු රූපේ පේන්නේ නැත්නම් පෙනෙන රූපේ සද්දයාව නැත්නම් ගහන්නේ කාටද ඒක ගහන මහන්සලට ලෝකේ රණ්ඩු කරන්න කෙනෙක් නැත්තේ ඒ නිසායි ඒ වගේ දර්ශනයකට එනවා එතකොට අපි දැන් ඒ සඳහා අද චිත්ත සමතය තියෙන කමටහනක විදර්ශනා භාවනා කරන හැටි ඉගෙන ගන්නු. ඉගෙන ගත්තාම ඕගොල්ලෝ දැන් සීලයක පිළිලා හින්දා ඒ සමත විදර්ශනා භාවනාව කරන්න හැබැයි Tamange හිතේ කොනක හද තබා ගන්න අපි මේ ටික කරන්නේ ඔක්කොම දර්ශන අනිත්‍යව කතා අතහැරලා එකක් දැනගමු මොකද මේ ආයතන හය වෙන් කරලා දැනගන්න කියන තැනකින් හිතා ගන්නකො. පෙන්වන දේ අනිත් දේවල් වලට ගැට ගහන්න නැතුව ඒ අර පෙනෙන එක තනි කරලා විතරක් අල්ලගන්න පුළුවන් මානසික මට්ටමක් ගන්නයි මේ කරන්නේ. මේ සමත කමඨහන වඩන්නේ විදර්ශනා කරන්නේ දෙකේම ප්‍රතිඵලය මොකද්ද? ඇහෙන දේ, පෙනෙන දේට හෝ අල්ලන දේට ඇඳෙන්නේ නැති මට්ටමට හද මේ දකින මට්ටම ගන්නයි. ගඳ සුවඳ දැනෙන දේ, පෙනෙන දේට, ඇහෙන දේට, රස විඳින දේට ගැට ගැහෙන්නේ නැති විදිහට ගඳ සුවඳ ආග්‍රහණය කරන්න පුළුවන්. එතකොට ඒ වස්තු පරිහරණය කිරීම දෝෂයක් නෙමෙයි පරිහරණය කළා ඒක අවසන් කරන්න ඕනේ. ඒක තබා ගන්න නැතුව තව භාජනයකට දාලා. ඇහැට පෙනෙන දේ කය නැමැති භාජනයට දැම්මහම තබා ගන්න වෙනවා. ඒක විසිකල්ලා දාන්න ඉවර කරන්න. එතකොට අතහරිනවා කියන්නේ එහෙමයි. එතකන් ඕගොල්ලෝ අතහරින්නේ. දැන් මොන හරි දෙයක් කාලා සීතකරණයට හරි නැත්නම් කබඩ් එකේ ලාච්චුවකට හරි දැම්මොත් ඕගොල්ලෝ ඒක අතහැරියද? තියාගත්තා ගානේ. පිනෙනදී ඕගොල්ලෝ කනට හරි නාසයට හරි ගැට ගහලා තියෙන්නේ වැටෙන්නේ නැති වෙන්නේ. ඒක නැති වෙන්නේ නැති වෙන්නේ. එතකන් ඕගොල්ලෝ අතහරින්නේ ඒව තියාගන්නවා. ඔය කිසිම වාහජනයකට තැනකට දැම නැත්තම් අන්න ඒක අතහැරිය කොන ගුරුන්දා කිසි කරනවා ඈ අන්න ඒ මට්ටමට එන්න තමයි ඕනේ කියන අදහස සිතේ කොනක තියාගන්න. දැන් ඒක බලන්න ඕනේ. ඒ නිසා එහෙම සබාගෙන මේ භාවනාව කරනවා. ඒකෙදී හිත වඩන භාවනා ක්‍රමයේදී අපි උපායශීලී වෙන්නට ඕනේ. උපායශීලී කිව්වේ එක තැනක ඉඳගෙන ඉන්නකොට ටිකක් වැඩි වෙලාවක් හිත එක්තෙන් කරන්න පුළුවන් පහසු කමඨහනක් ගන්නවා. ඊට පස්සේ වැඩ කටයුතු කරද්දී ඇවිදිද්දී ඊට උපකාර කමඨහනකුත් තෝරගන්නවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ කෙනෙකුට වැඩ කටයුතු කරද්දී ඇවිදිද්දි ගන්න කමටහනම ඉඳගෙන ඉන්නකොට ගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. ඉඳගෙන ඉන්නකොට කරන භවනා කමටහනම ඇවිදිද්දිත් ගත්තට ප්‍රශ්නයක් නැහැ පුළුවන්. හොඳට හිත දියුණු කෙනෙකුට පුළුවන්. නමුත් අනිත් කෙනෙකුට අපහසුයි. ඒකෙදී අපි එක තැනක ඉඳගෙන ඉන්නකොට කරන භාවනාවක් හැටියට අපි ටිකක් හුරු වෙනවා මොකද්ද ආනාපාන සති කමඨහන වගේ මොකද මම බොහෝ දුරට ওই කමඨහන පනවන්නේ ගොඩාක්ම බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරලා තියෙනවා ආනිසංස හැටියට පනවන කමඨහනක් මේ ආනාපාන සති කමඨහන මොකද ඉක්මනට හිතේ තියෙන නීවරණ ධර්ම හිතේ හිතේ තියෙන කතා කරන ගතිය නැති වෙනවා ඉක්මනට ඒක මතහනට. හිත විසිරුණු ගතිය නැති වෙනවා. ඒ නිසා ආනාපාන සති කමඨහන වඩන්න හුරු වෙන්න. ආනාපාන සති කමඨහන ගැන බොහෝ විට කියලා තියෙනවා. තමන්ගේ තොල් දෙක ළඟ හෝ නාසය ළඟ හිත තබා ගන්න. හිතේ ගනුදෙනුව තියෙන්නේ තොල් දෙක හෝ නාසය ළඟ. එතකොට එහෙම ඉදමින් අස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව නුවණින් දන්නවා. හිත කෙලින්ම ඍජුව අහුවෙලා නැහැ අස්වාස ප්‍රස්වාසයට. හිත කෙලින්ම අහුවෙලා තියෙන්නේ හිතෙන් අල්ලගෙන තියෙන්නේ හිත නැඹුරු කරලා තියෙන්නේ තොල් දෙක හෝ නාසය ළඟට. එහෙම තියනකොට එහෙම ඉන්නකොට අස්වාස ප්‍රස්වාසය දන්නවා. මම ඇස් දෙකෙන් බලාගෙන ඉන්න මේ ඉදිරි දින කෝප්පේ දිහා ඍජුවම. එහෙම බලාගෙන ඉන්න මාත් එහා පැත්තෙන් කෙනෙක් එහාට මෙහාට ගියොත් ඒ බොහොම නුවණින් තේරෙනවා පේනවා. නමුත් මම යන කෙනා දිහා මෙහෙම සරෝල බලන්නේ එහාට මෙහාට බලන්නේ. බලාගෙන කෝප්පේ දිහා බලාගෙන ඉන්නකොට එහාට මෙහාට යන කෙනා පේනවා. ඒ වගේ නාසය ළඟ හෝ තොල් දෙක ළඟ තමයි හිත තබාගෙන බලාගෙන ඉන්නේ. එහෙම ඉන්නකොට අප්‍රදානෝ අස්වාස ප්‍රස්වාස වෙන බව පේනවා. දැන් හොඳට බලන්න කෙනෙක් එහාට මෙහාට යනකොට මේ කෝපය දිහා බලන්නේ නැතුව එයා දිහා යන දිහා බලන්නත් පුළුවන්. ආපහු වෙන දිහා බලන්නත් පුළුවන් මට. නේද? තව පුළුවන් එහි පැත්ත බලන්නේම නැතුව කෝපය දිහා බලන්න ඉන්න පුළුවන්. හැබැයි කෝපය දිහා බලාගෙන ඉන්නකොට ඒත් මම නෝනින් දන්නවා මේ එයා හරිය දැන් එහාට ගියා දැන් මෙහාට ගියා දැන් ළඟට ගිහිල්ලා ආවේ දැන් ටිකක් දුරට ගිහිල්ලා ආවේ කියන එක දන්නවා. ඒ වගේම නාසයේ මේ කෝපය දිහා බලාගෙන වගේ තොල් දෙක දිහා හෝ නාසය දිහා හිතෙන් බලාගෙන ඉන්නේ. හිතට හසු වෙලා තියෙන දැනුම් සහිත වෙන්නේ තොල් දෙක හෝ නාසය. එහෙම ඉන්නකොට හිතට නොදැනෙනව නෙමෙයි. දැන් මෙහෙම බලාගෙන ඉන්නේ අර්ථ තේරෙන විදිහට. ආස්වාස වෙන බව ප්‍රසවාස වෙන බව දන්නවා. හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියන අදහසින් වුණාවේ ওই විදිහට ඉන්නවා. වෙන කොහෙවත් දැන් බලන්නේ නැතු කෝප්පේ දිහා බලාගෙන ඉන්නවා එහාට මෙහාට යන කෙනා ගැන දැනුම් සහිතව. දරුවලා අනිත් පැත්තට බලනකොට දැනගන්නවා දැන් කෝප්පේ පෙනෙන්නේ නැහැ. දැන් වැරදි කියලා. අපෝ කරන්න තියෙන එකම දේ කෝප්පේ දිහා බලනවා වගේ වෙන අරමුණක් සිහි වෙනකොටම මේ සති නිමිත්ත ගැන දැනුම නැහැ. එතකොට කරන්න තියෙන දේ තමයි එකපාරටම සති නිමිත්තට අපව හිත ගන්න එක. අරගෙන ආස්වාද ප්‍රසවාස කරනවා. ওই විදිහට ටිකක් භාවනා කරනවා ආයෙත් හිත හතර ගියොත් ආයෙත් ගන්නවා. එහෙනම් ටිකක් කරනවා. උත්සාහවත් වෙන ඉතින් ටිකක් හිත හතර යන ගතිය වැඩි ආපෝ හිත දැඩි කර ගන්නවා ඉස්සෙල්ලට වඩා හිත යන්න දෙන්නේම නැහැ කියලා ආයෙත් ඉන්නවා. කොහොම ටිකක් වෙලා උත්සාහවත් වෙලා ටිකක් නැගිටිනවා. නැගිටලා අර සත්‍ය නිමිත්ත හිත තියාගෙන තොල් දෙක දිහා හිත බලාගෙන ඒ දැනුම් සහිත බව කෙන්දගෙන මොන්න සක්මන් කරනවා ටිකක්. නැත්තම් අය පයට පොළව පය පොළවේ හැපෙන ගති ආරමුණු කරගෙන පටිවි පටිවි කියලා හිතනවා. එහෙමත් අපහසු නම් කෙලෙස් ධර්ම ඇති නොවන විදිහට සියලු සත්‍ය නිදුක්කත්ව නිරුක්කත්ව ප්‍රතිත්ව කියන අදහසින් එහෙම හිත හිත භවනා කරනවා. සක්මන් කරනවා. මේ විදිහට ඉඳගෙන භාවනා කරන්න. ඔකට කියනවා සමත කමඨහනක් කියලා අද දවසේ ওই විදිහට හිත හදා ගන්න උපාය කරනවා. ඊට අමතරව විදර්ශනා කියලා කියන්නේ අපිට සත්ව පුද්ගල ආත්ම භාවයට පෙනෙන මේ වස්තු ටික විතරක් ගන්න. මොකද තියෙන අරමුණු ඔක්කොම විදර්ශනා කර කර යන්න ගියොත් අපිට එපා වෙයි එක මොහොතක මේ පෙනෙන අරමුණ කරමුණ ගන්න විදර්ශනා කරන්න බෑ. එතකොට ඒ නිසා අපි උපායක් කරනවා මොකද්ද? සත්ව පුද්ගල හැඟීමට තේරෙන අරමුණු ටික විතරක් ඇත්ත බලනවා. ඒ කියන්නේ කායගත සත්‍යයට උනත් හැම රූපයක්ම බලන්න කියලා නෑ. සවිඥානික කය විතරයි බලන්න කියලා තියෙනවා ආධ්‍යාත්මික බාහිර. එතකොට ලෝකයේ සත්‍යයේ පුද්ගලික ආත්මයක් කියලා දකින මේ අරමුණු ටික ලෝකයා දකින මට්ටමට වඩා ඇතුළතින් විශේෂයකින් බලන කමට කියන විපස්සනා කියලා. විශිෂ්ට වූ දැකීමයි. විශිෂ්ට වූ බැලීමක් දර්ශනය. විදර්ශනා විපස්සනා කියන දෙකම එකයි. විදර්ශනා කියන සංස්කෘත වචන විපස්සනා කියන්නේ පාළි. එතකොට විශිෂ්ට දැක්මක් ඇත්ත ඇතිහැටි දැක්මක් කියන සිංහලෙ. එතකොට මේ රූපය දිහා හොඳට බලනවා. තමන්ගේ ශරීරය දිහා මේ රූපේ තියෙන කෙස් ලොම් නේද ධම්මස්හාර කියලා. එහෙම බලනවා නැත්තම් කෙස්ලොම් නේද තම්මස් නහර කියන ටික පටි ධාතු කියලා හොඳට බලනවා. චතුධාතු වත්තාන කමඨාන කියලා තියෙනවා. කෙනෙකුට එහෙමත් කරන්න පුළුවන්. තුල රාහුල වගේ සූත්‍ර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනාපාන සතිය වඩන්නේ කොහොමද කියනකොට ඔය ධාතු ටික පෙන්නලා මෙන්න මෙහෙම සිහි කර කර ආනාපාන සතිය වඩන්න. බුදුරජාණන් දේශනා කරන යම් කිංචි රාහුල අජ්ජත්තිකා පටිවිධාතු යාච බාහිරාච පටිවිධාතු පටිවිධාතු රේවේසා පටිවිධාතු නේතම් මම නේසෝමස්මි නිමේසෝ අත්ථාති ඒව මේත යථාභූත සම්මපන්නය දත්තබ්බ රාහුල යම් කිසි ආධ්‍යාත්මික පටිවිධාතුවක් තියෙනම් බාහිර පටිවිධාතුකුත් තියෙනම් පටිවිධාතු රේවේසා මේ පටිවිධාතු දෙකම එකයි පඨවි ධාතුව නේතම් මම නේසවමස්න නෙමෙසු අත්තති මේ පඨවි ධාතුව මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා බලන්න කෙන කෙනෙක් හොඳට හිතින් හිතනවා කේස් කියන්නේ මේ ශරීරයේ තියෙන තද ස්වභාවය ලොම් නිය දත් හම්මස් නාර මේවා මේ ශරීරයේ ඇති එක තද ස්වභාවයක් කියලා හොඳට බලනවා මේ ශරීරයෙන් පිටත ගස්වැල් වල මේ මේසවල තියෙන තද ස්වභාවයක් තියෙනවා නම් ඒකද තද ස්වභාවයක් බාහිර පටවි ධාතු සත්‍යයක් පුද්ගලෙක් නොවන්නත් මේ හොඳට තමන් හිතන ඇත්තට මේ බහු පොළ ලියවල තියෙන තද ස්වභාවයේ සත්‍ය පුද්ගලෙ නෙවෙයිනේ. එහෙනම් මේ කෙස් වල තියෙන තද ස්වභාවයත් කෙස් කියන තද ස්වභාවයත් මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙමෙයි. මේ කන බොන ආහාරයෙන් හැදෙන මේ කියලා බාහිර ධාතුවට ආධ්‍යාත්මික ධාතු සම කර කර බලනවා. ඔක කොටස් 20ම එකවර අරගෙන බාහිරට සම කරලා බලන්න පුළුවන් එක එක කොටසක්. කෙස් කියන්නේ තද ස්වභාවයක් කියලා බාහිර තද ස්වභාවයයි කෙස් කියන තද ස්වභාවය දෙක එකයි කියලා හොඳට බලන්න. ඊට පස්සේ ලොම් කියන්නේ මේ ශරීරයේ තද ස්වභාවය. බාහිර කස්වල වල වස්තු වල තියෙන තද ස්වභාවයක් ලොම් කියන මේ තද ස්වභාවය තද ස්වභාව වශයෙන් එකමයි. එහෙනම් මේ බාහිර ගස්වල වල මේ වස්තු වල තියෙන තද ස්වභාවය සත්‍යකෝ පුද්ගලික නෙවෙයි නම් මේ ලොම් කියන සද ස්වභාවය සත්‍යක හෝ පුද්ගලෙක හෝ මම නෙවෙයි නේද කියලා මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙවෙයි නේද කියලා බලනවා. ඔහොම තද ස්වභාව කොටස් ටික විස්සම බලලා මේ ඔක්කොම ආධ්‍යාත්මික පටවි ධාතුවේ හැදෙන කනගුණ ආහාරය නිසානේ කියලා හිතනවා. ඊට පස්සේ පිත්ත සෙම සරව වගේ ආපෝ කොටස් ටික සිහි කරලා ඒ කොටස් පහම හෝ නැත්නම් එකක් හර්පිත කියන්නේ මේ ශරීරයේ තියෙන ආපෝ ස්වභාවය. බාහිර වැවූ ලිංගු පොකුණු වල තියෙන ආපෝ ස්වභාවයත් පිටයි කියන මේ කියුම් ලබන මේ ආපෝ ස්වභාවයේ ස්වභාව වශයෙන් දෙකම එකයි. ලිංග වැව් පොකුණු වල තියෙන ආපෝ ස්වභාවය ගලන වැగిරෙන බැඳෙන ස්වභාවය සත්‍ය පුද්ගලයක් නොවන්නත් නෙවෙයිනේ. නොවන්නත් නෙමෙයි හිතයි කියනු ලබන මේ ආපෝ ස්වභාවයේද මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙවෙයි සිමත්තේ වගේ සෝතු මුත්‍රා මේ වගේ කොටස් එකකින් එකකින් අරගෙන බාහිර ආපෝ ධාතුව සමගල බලන්න මේ ආපෝ ධාතුව කන බොන ආහාර නිසා හැදෙනවනේ කියලා හිතනවා හිතනවා ඊට පස්සේ මේ ශරීරයේ ආහාර පාන, දිරවන, ශරීරයේ කෙස් පැහැෙන හැම රැලි වැටෙන ඇස්තෙන මුදුළු වැටෙන ඉන්ද්‍රිය මෝරවන උෂ්ණත්වයක් තියෙනවා ආහාර පාන දිරවන උෂ්ණත්වයක් තියෙනවා ශරීරයේ පැවැත්මට උපකාරී වෙන සන්තති තේජෝ ධාතුව තුලෝෂ්ණයක් තියෙනවා පරිධාන තේජෝ ධාතුව කියලා දැන් අපි ඔය කියන්නේ බඩ පපුව දෙවිල්ලයි ඇස් දෙවිල්ලයි රක්තවත් කියන්නේ කකුල් පෙරෙනවා එහෙම කියලා ඒ වගේ උෂ්ණත්වයක් තියෙනවා එතකොට පරිධාන තේජෝ ධාතු, පචාක චේතෝ තේජෝ ධාතු, සංතති තේජෝ ධාතු කියලා තේජෝ ධාතු හතරක් තියෙනවා. හොඳට මේ ශරීරයේ කන බොන ආහාර පාන පැසවන උණුසුමක් තියෙනවා. අපිට කායට අතට තියලා බලුවම ශරීරය දැනෙනවා සුව. සංතති තේජෝ ධාතු කියන්නේ මේ ශරීරයේ පැවැත්මට උපකාරී වෙන තේජෝ ධාතු. එතකොට කෙනෙක් වයසට යනවා කියලා කියන්නේ ඒක තමයි අධර්ත තේජෝ ධාතු කියලා කියන දිනන ස්වභාවය. එතකොට මේ තේජෝ ධාතු ටික හිතලා බාහිර ගින්න ගොඩක පහන් දැල්ලක තියෙන උණුසුමක් තියෙන තේජුවක් තියෙන ඒ තේජුවයි මේ තේජුවයි දෙකම සමානයි නේද? බාහිර තේජෝ ධාතුව සත්‍ය පුදුම නෙවෙයි නම් එහෙනම් මේ තේජෝ ධාතුවට මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි මගේ උස්නත්ය නෙමෙයි මේ. ඈ කියලා මේ උෂ්ණත්වය වගේ කරගන්නත් කනගුණ ආහාර නිසා මේකත් හැදෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ වායෝ ධාතු තියෙනවා. උද්දංගම වාතය කියලා ওই කාවෝකාරවමන වගේ අදෝගම වාතය කියලා මල මුත්‍ර බැහැර කරන්න අවශ්‍ය වාතය කොට්ටාස වාතය කියලා කනබුන ආහාර පාන කුසකුල කරන වාතය ඊට පස්සේ අංගමංගාංශාදී වාතය කියලා අතපය දිග හරින්න හකුලවන්න පිළිලේ ධාතුව අරගෙන යන්න කියන වාතය. ඊට පස්සේ ආස්වාස ප්‍රස්වාස වාතය. මේ වගේ වාත කොටස් හයක් තියෙනවා. මේ වාත කොටස් සිහි කළා මේ වායු ධාතුව බාහිර හමන වායු ධාතුවකුත් තියෙන මේ වායු ධාතුවක් තියෙන නම් දෙකම සමානයි. බාහිර වායු ධාතුව සත්‍යපුද්ගලෙක් නෙවෙයි නම් මේ වායු ධාතුව සත්‍යපුද්ගලෙක් නෙවෙයි කියලා බලනවා. කන බොන ආහාරය නිසා මේ වායු ධාතුව තියෙන්නේ කියලා බලනවා. තමන් කියලා හිතපු මේ රූපේ කොටස් වශයෙන් ගත්තාම අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දක්කෝ ගෝගාත පෝවා ගෝගාතකං තේවා සීවා ගාවං වදිත්වා චාතුම්මහ පති බිලසෝ පටිවිජිත්වා නිසින්නවාස ඒ කියන්නේ හරක් මරන්නේකෝ හරක් මරන කෙනෙක් නෙවෙයි. ඒ අතවැසියෙක් යම්සේ මේ ගව දෙනක් මරලා කොටස් කළා හතරමන් හන්දියක තබාගෙන ඉන්නේ ඒ වගේ යම්සේ. එතකොට හරක හොයන්න යන කාලේ මම හොයන්න යන්නේ ගේන්න යන්නේ හරක කොහෙලද නැතු ගේන්න යන්නේ මිල දීලා ගන්න කාලේ මම මේ දෙනක්ව මිල දීලා ගන්න. දෙන කාලේ මේ දෙනක්ව මිල දීලා අරගෙන එන්නේ. මරනකොට මේ හරකෙක්ව මරන්නේ කියන සංඥා තියෙනවා. මරලා ඊට පස්සේ මස් කරලා හතරවන් හන්දියේ තිබ්බහම දෙන කතාව එළ දෙන කතාව අතහැරෙනවා. හරක කතාව අතහැරෙනවා. දැන් කියන්නේ මොකද්ද මේ මස් ටික මේ හමු මේ කුර එතකොට මේ බඩවැල් මේ පීකුදු කියලා මිසක කඩේ ගිහිල්ලා ඔයගලන්ට හරක් කෑල්ලක් දෙන්න කියලා ඉල්ලනවාද? නෑ වස් ටිකක් දෙන්න පීකුදු ටිකක් දෙන්න ඕම නේද කට්ටිය ඉල්ලන්නේ. ඒ වගේ කමඨහන වඩන වෙලාවේදී මේ මම තමයි භාවනා කරන්නේ තව පුද්ගලයෙකුයි භාවනා කරන්නේ තව කෙනෙකුයි භාවනාවට හසු වෙලා ඉන්නේ කියලා සත්පුද්ගල භාවයක් තමයි තියෙන්නේ. නමුත් මේක හොඳට බලනකොට පුද්ගලයා අතුරුදහන් වෙලා මේ පඨවි කොටස් හතරක් තියෙනවා. පඨවි කොටස් ටිකකුයි ආපෝ කොටස් ටිකකුයි තේජෝ කොටස් ටිකකුයි වායෝ කොටස් ටිකකුයි කියලා සතර මහා ධාතුවම ප්‍රකටයි මිසක අර පුද්ගල සංඥාව අතුරුදහන් වෙනවා. හරිද? ඒ විදිහට කය ගැන බලන්නත් පුළුවන්. අර මල්ලකට ධාන්‍ය වර්ග දැම්මහම මේ මොම් මේ නැහැ කියලා බලනවා වගේ දෙපස මුඛ ඇති මල්ලකට ධාන්‍ය වර්ග දම වගේ දෙපස මුඛ ඇති මල්ලක් වගේ මේ ශරීරය ඈ යටින් යටිපතුලෙන් ඉඳලා උඩින් මේ නලෝතලයෙන් යට යටිපතුල වල හැම කෙලවර කොට ඇති මේ ශරීරය කුණු කොටස් විශේෂ වශයෙන් බලන තමයි කේස් ලුම්නි දත්තම් මස්හාරයට කියලා ඒව වෙනම් බලන්න පුළුවන් ඒ ටිකම ඊට පස්සේ කොටස් කරලා දැන් ඒ එතෙන්දි තියෙන්නේ අපි ද්වෛත සාගර කොටස් ප්‍රකට කොටස් 32 විතරයි ගන්න. නමුත් ධාතුවේදී අපි කොටස් 42ම ගන්නවා ධාතු කමඨානේදී. ප්‍රකට කොටස් 32යි කියන්නේ පඨවි කොටස් 20යි ආපෝ කොටස් 12යි ඊට පස්සේ තේජෝ කොටස් 4යි වායෝ කොටස් 6යි කියලා 34 දෙකක් තියෙනවා. 42ම අරගන්නවා. අරගෙන කෙනෙකුට අර අස්තුනක වශයෙන් බලලා කනබුන ආහාරයෙන් හැදුණු කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ ධාතු වශයෙන් බලනකොට අර ධාතු කොටස් 42ම බලලා කනබුන ආහාරයෙන් හැදුණු කියලා බලනවා. බාහිර ධාතුර සම කර කර බලනවා. ওই ක්‍රම දෙකෙන් එකට රූපය ගැන බලලා මෙබඳු කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය ඇසුරු වෙනවා. අර ධාතුර සම කළා සම කළා බලලා කන බොන ආහාරයේ මේ රූපේ හැදෙන්නේ කියලා බලනවා එතකොට සතර මහා ධාතුවේ සම්පූර්ණ රූපය. ඒ බඳු කය ඇසුරු කරගෙන චිත්තචෛතසික ටික පවතිනවා. ඒ චිත්තචෛතසික ටිකේ තියෙන ගති ටිකට තමයි මේ මහ භූතයන්ගේ හැඩතල වෙනස් වෙලා තියෙන්නේ. සතර මහා ධාතුවම චිත්තචෛතසික ටික නිසා වෙනස් වෙලා මිසක ආය වෙන මොකද මේක යථාර්ථ වශයෙන් බැලුවහම පුද්ගලයා කියන තැනක සය ධාතුවයි තියෙන්නේ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, විඥාන ධාතු, ආකාශ ධාතු. ඔන්න ඔය හය පිළිසිඳ දැක්කත් පුද්ගල භාවය අත්හැරලා ධාතුන්ගේ දක්ෂ භික්ෂුවක් කියලා කියන්න වටිනවා. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් අපි බැලුවොත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතර බාහිර ධාතුන් සමකර කර බලුවෝ ඔය ධාතු සතර පිටලා තියෙන අවකාශය ඔය පංච මහා ධාතුන් තියෙන තැනක විඥාන ධාතු වැසගෙන තියෙන ඒ අන්තිමට ඔය ටිකේ තමයි මේ ලෝකෙ කියන ටික තියෙන්නේ කොතෙක්ද සාපේක්ෂව ඔය මත ඔය ඇතුලේ තමයි මෙහ ඕස්ට්‍රේලියාව තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ නැත්තම් ලංකාවේ ඔය ටික තියනවා නෙමෙයි ඔය ටිකේ ඕස්ට්‍රේලියාව තියෙනවා ඔය ටිකේ ලංකාවේ තියෙනවා ඒක හරියට තියෙන ප්‍රශ්නේ අපි හිතාගන්නේ රටේ මේව තියෙනවා කියන නැහැ ඔය ටිකේ රට ලෝකේ තියෙන ලෝකෙම තියෙන එතකොට ඒකට කියන පංච උපාදානස්කත ලෝකේ කියලා ওই විදිහට ඇත්ත ඇති හැටි බලනවා. ඒ විදිහට රූපයත් රූපය ඇතිවීමත් බලලා ඒ කය අසුරු කරගෙන පවතින නාම ධර්ම ටික බලලා මේ මේ නාම රූප දෙකක් තියෙන තැනක ඇත්ත නොදන්නා කම නිසා පුද්ගල භාවයක් ඇතිලා තියෙනව නේද? දෘෂ්ටියක් ඇතිලා තියෙනව නේද? ඒකද මම ඇති කරගෙන මට ඇති වෙලා නැමේ හේතුත්පත්තිය. අවිද්‍යාපත්‍ය මේ නාම රූප දෙක පිරිසිදු නොදන්නාකම නිසා මේ දෘෂ්ටි ඇති වෙනවා දෘෂ්ටි හේතුපත්‍ය මගේ දෘෂ්ටියක් හෝ පුද්ගලගේ දෘෂ්ටියක් හෝ කෙනෙකුගේ දෘෂ්ටියක් නෙමෙයි සත්‍ය පුද්ගලෙක් කියන කව මොකද අවිද්‍යාපත්‍ය සංකල්ප කියන කාරණාව හොඳට බලමු එක අරමුණක් අරගෙන තමන්ගේ ශරීරය කොහොම අරගෙන බලලා තව ඕන <clears throat> දුවා පුතා කියලා හිතන අරමුණු ඒ රූපේ තියෙන්නේ කෙස් කියන්නේ පඨවි ධාතුව නේද? බාහිර පඨවි ධාතුව ඒ දරුවා කියලා කියන තැනක එකව. ඒ ශරීරේ තියෙන කෙස් කියන පඨවි ධාතුව පඨවි ධාතුව වලින් සමානයි. බාහිර ගස්තල වල තියෙන පඨවි ධාතු සත්‍ය පුද්ගලයක් නෙවෙයි නම් ඒ රූපෙද තියෙන කෙස් කියන පඨවි ධාතු සත්‍ය පුද්ගලයක් වෙන්නේ නැහැ කියලා ආදේශ කර කර බලන්න. ඔය විදිහට හොම බලන්න. ඔකන විදර්ශනා කරනවා. අර සමත කමතහනකින් හිත වඩම මේ විදිහට විදර්ශනා කරන්න මාරු මරුතෝ ටික කරනවා. නීවරණ ධර්ම දුරු වෙනකොට කලින් කල ටික ටික උත්සාහවත් වෙන්න බලන්න ආයතන ටික වෙන් කරගන්න. ඉඳලා හිටලා. මොනවා හරි දැකලා දැකපු දේ ඇති බවට තේරෙනකොට ටිකක් සිහි කරන්නේ නැහැ. තේරෙනවා කියන්නේ හිතටනේ. හිතට ඇස් නැහැනේ. දැන් මේ හිතට තේරෙන ධාතු මුල් තර්කයක් නෙවෙයි කියලා ඒක හඳුනගන්න උත්සාහවත් වෙනවා. හිතට දැනෙන දේ දැක්ක දේ කියලා ගැට ගහන්න ඉඩ තියන්නේ නැතුව. ඔහොම ඔහොම කරනකොට ආයාසයෙන් තොරව අපි අර කලින් කතා කරපු කෙනෙමදී වර්ණ සටහන් හැකියන උපාදාය රූප කියලා ඔය ඔක්කොම කතා කරන්නේ අන්තිමට ওই දර්ශනයට එන්න කෘත්‍යය සම්මාදිට්ඨිය වැඩි උතන අන්තිමට මෙතෙන්ට එන්න බෑ අපි ඔය සීලයක පිළිපදලා හිත වඩමින් මේ විදර්ශනා කරනකොට ආයතන ටිකේ ඇත්ත ඇති හැටි පේනවා ආයතන ටික ඇත්ත ඇති හැටි පේනකොට ඒ ආයතන වෙන් වෙනවා කියන කිවීමයි වෙන්නේ ඈත ආයතන ටික වෙන් වෙනකොට ඇත්ත පේනවා ඇත්ත පේනකොට ආයතන වෙන් වෙනවා කියන එක දෙක එකට තියෙන ඒක කොයි පැත්තකින් දර්ශනය කරත් සම්මාදිට්ඨිය කියලා අන්තිමට එකම තැන එක එක පැතිවලින් පෙන්නනවා උතෙත් දෙන්නයි කියන දැනුම තියාගෙන මේ ටික කරන්න දයන තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මට දුන්න කාලයට වඩා වෙනත් කහකට දෙවිලා තියෙනවා